ධර්මානුශාසනා සුපින්වත්නි අද ධර්මානුශාසනා උපවත්වන දේශකයන් වහන්සේ රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ආලන්කුල්මේ පේමසිරි ස්වාමීන් වහන්සේ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 අබ්භාමුත්තෝව චන්දිමාති වාසනාවන්ත පින්නතුනි යෝච කුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝයිමන් ලෝකම් පභාසේති අබ්භාමුත්තෝව චන්දිමා අපි යම්තාක් ප්‍රමාද වූවන්ව සිට පසුව අපේ ප්‍රමාද බව අපි තේරුම් අරගෙන අප්‍රමාදීව කටයුතු කරන්නට පටන් ගත්තොත් ඒ තැනැත්තාට පුළුවන් හරියට වලා ගැබින් නික්මුණු පූර්ණ චන්ද්‍රයාසේ මේ සමාජය තුල බබලන චරිතයක් ඇති විශිෂ්ට පුද්ගලයෙකු බවට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ විශිෂ්ට චරිතයක් ඇති බබලන පුද්ගලයෙකු බවට පත් වෙන්නට අවශ්‍ය වෙන්නේ පව් බහැරලීමෙන් කුසල් වැඩිවීමෙන් සහ සිත පිරිසිදු කර ගැනීමෙන්. පව් කිව්වහම පස්පව් දස අකුසල් පිළිබඳව අපි අහලා තිබෙනවා. ඒ පස්පව් දස අකුසල් බැහැරවන්නට අපි වෑයම් කරන්නට අවශ්‍යයි. ඒ පස්පව් සහ දස අකුසල් බැහැරලීම තුලින් ඊට පසුව අපි එළඹෙන්නේ කුසල් වර්ධනය කරන්නටයි. කුසල් 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒ කුසල් 10 කායික, වාචික හා මානසික වශයෙන් තෙවදෑරුම්ව සදාහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. මෙහිදී අපි තේරුම් ගන්නට ඕනේ තවත් වැදගත් කාරණයක් තමයි කුසල් කියන සංකල්පය. කුසල කියන වචනේ තේරුම දක්ෂතා කියන එකයි. දක්ෂ කියන එකයි කුසල කියන එකේ තේරුම. එතකොට කුසලතා කියලා කියන්නේ දක්ෂතාවලට. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දක්ෂතා ඇති කරගන්නට කරුණු තුනකින් දේශනා කළා. කවර කරුණු තුනකින්ද? කායික දක්ෂතා, ඒ වගේම වාචසික දක්ෂතා, ඒ වගේම මානසික දක්ෂතා. කායික වශයෙන් ඇති කර ගන්නට ඕනේ දක්ෂතා තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ප්‍රාණඝාතයෙන් වැළකීම, ඒ වගේම අදත්තාදානයෙන් වැළකීම, ඒ වගේම කාම මිත්‍යාචාරයෙන් වැළකීම. ඒ වගේම වාචසික වශයෙන් ඇති කර ගන්නට අවශ්‍ය දක්ෂතා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච හා සම්පප්‍රලාප යන මේවායින් වැළකීමේ කුසලතාව වර්ධනය කර ගන්නට අවශ්‍යයි. ඒ වගේම මානසික වශයෙන් ඇති කර ගන්නට ඕන දක්ෂතා තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අවිද්‍යා, ව්‍යාපාද හා මිත්‍යා දෘෂ්ටි කියන මේවායින් වෙන්වීමේ දක්ෂතාව අපි ඇති කරගන්නට අවශ්‍යයි. ඒ ඇති කරගන්න දක්ෂතාව තමයි බුදුරජාණන් වහන්සේ කුසල කියලා සඳහන් කරන්නට යෙදුනේ. කුසලස්ස උපසම්පදා කියලා සඳහන් කරන්නේ ඔය කියන කායික වූත්, වාචසික වූත්, මානසික වූත් දක්ෂතාවන් වර්ධනය කරගන්න එකයි. ඒ කායික, වාචසික, මානසික දක්ෂතාවන් වර්ධනය කරගන්න තැනැත්තා යුංජති බුද්ධ ශාසනේ මේ බුදු සසුනේහි යෙදෙන විශිෂ්ට පුද්ගලයෙකු බවට පත් වෙනවා. ඒ නිසා අපි හැමදෙනාම අපේ ජීවිතය පිළිබඳව දැන් පරීක්ෂා කර බලන්නට අවශ්‍යයි. කොහොමද අපි පරීක්ෂා කර බලන්නේ? තමාගේ අතීතය පිළිබඳව පරීක්ෂා කර බලන්නට අවශ්‍යයි. තමාගේ වර්තමානය පිළිබඳව පරීක්ෂා කර බලන්නට අවශ්‍යයි. අතීතයත් වර්තමානයත් පිළිබඳව තමන් පරීක්ෂා කර බලනකොට තමන්ට යම් නිගමනයකට තම චරිතය පිළිබඳව එළඹෙන්නට පුළුවන්කම තිබෙනවා. ඇතම් කෙනෙකුට තමන්ගේ චරිතය පිළිබඳව අතීත වර්තමාන වශයෙන් විමසනකොට ඔහුට හැඟෙන්නට පුළුවන් මම පෙරට වඩා දැන් හොඳයි කියලා. තව කෙනෙකුට හැඟෙන්නට පුළුවන් තමාගේ චරිතය පිළිබඳව අතීත වර්තමාන වශයෙන් විමසනකොට මගේ චරිතය පෙරට වඩා දැන් නරකයි කියලා. මේ නිගමන දෙකට අපිට එළඹෙන්නට පුළුවන්කම තිබෙනවා. යම් කිසි කෙනෙකුට මේ නිගමනයට එළඹෙන්නට පුළුවන් නම් මොන නිගමනයටද? තමන්ගේ චරිතය පෙරට වඩා දැන් හොඳයි කියන නිගමනයට එළඹෙන්නට පුළුවන් නම් ඒක ඊටාම වැදගත්. ඒ වගේම යම්කිසි කෙනෙකුට පැමිණෙනවා නම් උත්තරයක් මගේ චරිතය පෙරට වඩා දැන් ඊතරම් හොඳ නැහැ කියන එක ඒක ටිකක් බරපතල තත්වයක්. නමුත් මේ දෙකම අපි තවදුරටත් විමසා බලන්නට අවශ්‍යයි. පෙරට වඩා Taman දැන් හොඳ නම් එයින් Taman ආඩම්බරයටපත් වෙන්නට අවශ්‍ය කරන්නේ එයාට තවත් ඉදිරියට යන්නට අවස්ථාව තිබෙනවා. Tamanගේ චරිතේ පෙරට වඩා දැන් නරක නම් ඒ තැනත්තා කනගාටුවටපත් වෙලා ප්‍රමාණවත් නැහැ. එයාට කරන්නට ඕනේ කාර්යයක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝචපුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති. කලින් කෙනෙක් තමන්ගේ ජීවිතයේහි ප්‍රමාදී බව ඇති කරගෙන ඒ කියන්නේ කලින් තමන්ගේ ජීවිතයේ අඩුපාඩුකම් ඇතිව සිට ඒ අඩුපාඩුකම් යම්කිසි කෙනෙක් ඒවා අඩුපාඩු කොට සලකාගෙන වටහාගෙන අවබෝධ කරගෙන තමන් වැරදි සහිත අඩුපාඩු සහිත පුද්ගලයෙක් යයි දැන් කල්පනා කොට ඒවා නවත්වා ගැනීම සඳහා වෑයමක් කරන්නේ නම් එදා සිට පුළුවන් ඒ තැනැත්තාට තමාගේ චරිතය නිවැරදි චරිතයක් බවට පරිවර්තනය කරගන්න. ඒ වගේම ඒ තැනැත්තාට පුළුවන් ඊටාම ආදර්ශ සම්පන්න චරිතයක් කොට තමන්ගේ චරිතය මේ මුළු මහත් සමාජයේතම ආදර්ශ චරිතයක් බවට පරිවර්තනය කරගන්නට අඟුලිමාල මහරහතන් වහන්සේ නමක් බවට පත්වීමේ පුවත අපි සෑම දිනාම දන්නවා. එතුමා පෙර මහා අපරාධ කරුවෙකු සිට පසුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් තමන් අඩුපාඩු සහිත පුද්ගලයෙක් කොට සලකාගෙන ඒ අඩුපාඩු නිවැරදි කරගන්නට අවශ්‍යයි කියන සංකල්පය ඇති කරගත් අවස්ථාවේ පටන් ලෝක පූජිත චරිතයක් බවට පත් වෙන්නට ඒ මහා අපරාධකරුට පුළුවන් වුණා නම් අපිටත් ඒ ආදර්ශය බලා අපේ චරිතයේ තිබෙන අඩුපාඩුකම් දැක ඒවා ඉවසලා යහපත් චරිතයක් ඇති පුද්ගලයෙකු බවට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි කොච්චර අඩුපාඩුකම් සහිත පුද්ගලයෙකු ලෙස මේ සමාජය තුල ජීවත් වුවත් අපි ඒ අඩුපාඩුකම් තේරුම් අරගෙන වැරදි අවබෝධ කරගෙන ඒවා නිවැරදි කරගන්නට ඕනෑ කියන අදහස ඇතිව කටයුතු කරනවා නම් අපිට පුළුවන් ඒ සියල්ලක් ඉවත් කරගෙන යහපත් චරිතයක් ඇති පුද්ගලයෙකු බවට පත් වෙන්නට මේ ලෝකේ අඩුපාඩුකම් නැති පුද්ගලයෙකු දැක ගන්නට රහතන් වහන්සේලා හැර අනික් අයගේ හරිම අපහසුයි. ඒ නිසා අපි අපේ අඩුපාඩුකම් තේරුම් අර ගැනීම ඉතාම අවශ්‍යයි. යහපත් පුද්ගලයෙක් බවට පත් වෙන්නට අවශ්‍ය නම් අඩුපාඩුකම් අපි හොඳට වටහා ගන්නට ඕනේ. රත්තරම් භාජනයක් වුවත් දූවිලි සහිත ස්ථානයක තබා තිබුණොත් දවසින් දවස දවසින් දවස ඒ දූවිලි ඒ බඳුන වකාගෙන වැකී ඒ භාජනය අපිරිසිදු වූ භාජනයක් බවට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් අර රත්තරන් ගුණය ඒ භාජනය තුල තිබෙනවා. අපිට එකක් කරගන්නට පුළුවන්. කුමක්ද? මේ දූවිලි පිස දමා ගන්නට පුළුවන්. ඒ දූවිලි පිස දමා ගත්තයින් පසුව අර රත්තරන් භාජනයේ තිබෙන ඒ ඔපය, පැහැය යලිත් ඒ විදිහටම අපිට අරගන්නට පුළුවන්කම තිබෙනවා. අපි හැම කෙනාගේම හොඳ උතුම් වටිනා ಗುಣධර්ම තිබෙනවා. සමහර විට අපි ඇසුරු කරන පුද්ගලයන් නිසා සමහර විට අපි දකින කියන නරක දේවල් නිසා අපේ අර වටිනා ගුණ යහපත්කම් යටගොස් අර නරක දේවල් ඉස්මතුව පෙනෙන්නට පුළුවන්කම තිබෙනවා. අපි වටහා ගන්නට ඕන වැදගත්ම දේ තමයි අපි මේ නරක දේවල් ඉවත් කරලා දාගත්තාම අර යහපත් ගුණ ඇති පුද්ගලයා යලි ඉස්මතු කරගන්නටම අපිට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි අපි කොච්චර මේ සමාජය තුල නරක පුද්ගලයෙකු පිළිබඳව කතා කළත් ඒ පුද්ගලයාටත් යහපත් චරිතයක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවායි කියන කාරණේ. වටිනා රත්තරන් භාජනයක් ගෙනල්ලා අපි හොඳ පිරිසිදු දූවිලි රහිත ස්ථානයක තැබුවොත් ඒ භාජනය දූවිලි වැදෙන්නට පුළුවන් භාජනයක. නමුත් ඒ දූවිලි හැමදාම අපි පිස දමන්නට පටන් ගත්තොත් ඒ දූවිලි නිසා අර භාජනයේ අපවිත්‍ර බවක් ගොඩනැගෙන්නේ නැහැ. ඒ වගේ අපේ සමහර අය සිටිනවා ඊටාම හොඳ සමාජ තුල ජීවත් වෙන. ඒ වගේම නරක අයගේ ආශ්‍රයෙන් බැහැරව හොඳ දේවල් අසමින් හොඳ දේවල් දකිමින් ජීවත් වෙනා ඉන්නවා. නමුත් අපි කොච්චර හොඳ දේවල් දැක්කත් කොච්චර හොඳ දේවල් ඇසුවත් අපි කොච්චර හොඳ සත්පුරුෂයෝ ආශ්‍රය කළත් අපිට මේ සමාජය තුල නරක දේවල් ඒ වගේම නරක පුද්ගලයන් දකින්ද ආශ්‍රය කරන්නට අහන්නට ලැබෙනවා කියන එක අපි මතක තියාගන්නට ඕනේ. ඒවා අහනකොට දකින්නකොට අපි කල්පනා කරන්නට ඕනේ මම මගේ චරිතය මෙච්චර කාලයක් හොඳින් ආරක්ෂා කරගෙන තිබුණා. ඒ වගේම මගේ චරිතයට මම කිලුටක් කරගෙන නැහැ. ඒ නිසා මේ ආගන්තුකව පැමිණෙන නරක දේවල් නිසා මම මගේ චරිතය කෙලස ගන්නෙ නැතුව මාගේ චරිතය මා ඊටා හොඳින් පවත්වගෙන යන්නට ඕනේ කියලා අර ආශ්‍රය කරන්නට එළඹෙන නරක පුද්ගලයාගෙන් තමන් බේරී වාසය කරන්නට පුළුවන්කම ඇති කරගන්නට ඕනේ. ඒ වගේම අපි අසන්නට අපිට අසන්නට එන ඒ වගේම අපිට පෙනෙන නරක දේවල් අපේ කරගන්නේ නැතුව ඒවා බැහැර කරගන්නට පුළුවන් ශක්තිය අපි උදා කරගන්නට අවශ්‍යයි. අපි කාටවත් නරක දේවල් බලන්නේ නැහැ, නරක දේවල් අහන්නේ නැහැ, නරක පුද්ගලයෝ ඇසුරු කරන්නේ නැහැයි කියලා පැත්තකට වෙලා ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට නරක දේවල් ඇසෙන්නට පුළුවන්, නරක දේවල් දකින්නට පුළුවන්, නරක පුද්ගලයන් අපිට ආශ්‍රය කරන්නට ඉඩ අවස්ථාව සැලසෙන්නට පුළුවන්. ඒකෙන් වැළකෙන්න අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි උත්සාහ ගන්නට ඕනේ. කොච්චර නරක පුද්ගලයෝ අපිට ආශ්‍රයට ආවත්, කොච්චර නරක දේවල් අපිට අහන්නට ලැබුණත්, කොච්චර නරක දේවල් අපිට දකින්නට ලැබුණත්, අපි ඒවාට යටත් නොවි අපේ යහපත් ජීවිතය කෙලෙස ගන්නේ නැතුව පවත්ව ගන්නටයි යම් වෑයමක් දරන්නට අවශ්‍ය කරන්නේ. එහෙම නැතුව ඒ වගේන් වෙන්ව සිටින්නට උත්සාහ ගත්තට නරක දේවල් නොබලා සිටින්නට නොඅසා සිටින්නට නරක පුද්ගලයන් ආශ්‍රය නොකර සිටින්නට ඕනයි කියලා අපි උත්සාහ අරගෙන පැත්තකට වෙලා ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපිට ඒ අය ඇසුරු කරන්නට සිද්ධ වෙනවා. ඒවා දකින්නට සමහර විට සිද්ධ වේවි. ඒවා අසන්නට සමහර විට සිද්ධ වේවි. එබඳු අවස්ථාවකට එළඹෙන්නට සිද්ධ වුණොත් අපි එයින් ගැලවෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කලින් අපි තීරණය කරලා ඒ අවස්ථාවන්ට මුහුණ දෙමින් එයින් තමන්ගේ පාරිශුද්ධත්වයේ ගොඩනගා ගන්න ක්‍රමයකුයි අපි අනුගමනය කළ යුතුව පවතින්නේ. ඒ විදිහට අපි මේ පිළිවෙත් පිළිවෙතින් පෙළ ගැසීමේ ක්‍රියාපිළිවෙත හොඳින් ඉගෙන ගත යුතුව පවතිනවා. මේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේ පිළිවෙතින් පෙළ ගැසීම යනු කුමක්ද කියන එක පිළිබඳව මේ විදිහට අපි අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍ය කරනවා. එනිසා අපේ පෙර වැරදි තිබෙනවා නම් ඒවා හොඳට අවබෝධ කරගෙන දැන් ජීවිතය පිළිබඳවත් හොඳින් පරීක්ෂා කොට බලා පෙර වැරදි තිබෙනවා නම් ඒවා නැති කරගෙන අපේ ජීවිතය තවත් සුමගට යොමු කරගන්නටයි අපි දැඩි ලෙස උත්සාහ අරගත යුතුය පවතින්නේ. ඒ කාර්යයටයි අපි පෙළ ගැසිය යුතුව පවතින්නේ. ඒ නිසා මෙහිදී පරීක්ෂා කර බලන්නට අවශ්‍ය තමන්ගේ කායික ක්‍රියා, තමන්ගේ වාචික ක්‍රියා, තමන්ගේ මානසික ක්‍රියා. තමන් පරීක්ෂා කරනකොට තමන්ගේ කායික ක්‍රියාවන් පිළිබඳව මා පෙරට වඩා දැන් හොඳයි කියන නිගමනයට එළඹෙන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත්. තමන්ගේ කායික ක්‍රියා පිළිබඳව පරීක්ෂා කරනකොට මම පෙරට වඩා දැන් නරකයි කියන தત્ත්වයේ පසු වෙනවා නම් ඊටාම අප්‍රමාදී ගුණයෙන් යුක්තව කටයුතු කරන්නට ඕනේ ඒ තමන්ගේ ප්‍රමාදී බව දුරු කර ගැනීම සඳහා වහවහ අවබෝධ කරගන්නට ඕනේ මා දැන් පසුවන්නේ ඊටා නරක තත්වයක ඒ නිසා මා මේන් මිදී යහපත් තත්වයට යලිපත් වෙන්නට ඕනේ කියන අදිෂ්ඨානය ඇති කරගන්නට ඕනේ වචනේ පිළිබඳවත් එහෙමයි තමාගේ වචනේ පිළිබඳව තමන්ම පරීක්ෂා කර බලන්නට අවශ්‍යයි. වෙන කෙනෙක් පරීක්ෂා කළාට මෙහි ප්‍රයෝගීතාවක් නැහැ. තමන්ම තමන්ගේ වචනේ දෙස පරීක්ෂා කර බලන්නට අවශ්‍යයි. මා පෙරට වඩා මගේ වචනය දැන් යහපත්ව භාවිත කරනවාද? එහෙම නැත්නම් මගේ වචනේ පෙරට වඩා දැන් නරකද? තමන්ට නිගමනය කරන්නට පුළුවන් නම් මම පෙරට වඩා දැන් මගේ වචනේ මා හොඳට ආරක්ෂා කරගෙන තිබෙනවායි කියලා Tamanට ඒකෙන් සතුටු වෙන්නට පුළුවන්. ඒ වගේම තව Tamanගේ වචනය ඉදිරියට යහපත් තත්වයට පත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. යම් හේකින් පරීක්ෂා කර බලනකොට Taman අවබෝධ කරගත්තොත් නෑ මම ඉස්සරට වඩා මගේ වචනය යහපත් මට්ටමින් දැන් පවත්ව ගන්නේ නැහැයි කියලා බුද්ධිමත්ව කල්පනා කර බලන්නට ඕනේ මම යලි මගේ වචනය නිවැරදි කරගන්නට අවශ්‍යයි. ඒ නිසා මා බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව, සම්පප්‍රලාප කියන්නේ නැතුව, සත්‍ය වචන කතා කරන, මිහිරි බස් කියන, අර්ථවත් දේවල් කතා කරන, ඒ වගේම ඔවුනොවුන් අතර සාමය, සමගිය, සමාදානය ඇති වෙන දේවල් කතා කරන පුද්ගලයෙකු බවට පත් වෙන්නට අවශ්‍යයි. මේ තුලම කුසලතාවක් ගොඩනගා ගන්නට අවශ්‍යයි. බොරු කියන්නේ නැති එක විතරක් නෙවෙයි ඇත්ත කතා කරන්නත් පුරුදු වෙන්නට අවශ්‍යයි. ඒක කුසලයේහි වර්ධනයක් බවට පත් වෙනවා. බොරු නොකීවම කුසලයක්. නමුත් බොරු නොකියා සිටීම පමණක් නොව සත්‍ය වචන කතා කරන්නට වෑයම් කිරීම තවත් ඊට වඩා කුසලයක් බවට පත් වෙනවා. ඒ වගේම අමිහිරි බස් කතා නොකර සිටීම කුසලයක් වගේම මිහිරි බස් කතා කරන්නට පුරුදු වෙන එක ඊට වඩා කුසලයක් බවට පත් වෙනවා. ඒ වගේම කේලම් කියන්නේ නැතුව සිටිනවා වගේම ඔවුනොවුන් අතර සාමය, සමගිය, සමාදානයේ වර්ධනය වෙන තෙපුල් කතා කරන්නට, වචන කතා කරන්නට පුරුදු වෙන එක තව කුසලයක් බවට පත් වෙනවා. ඒ වගේම හිස් වචන කතා නොකර ඉන්නවා වගේම වැදගත් දේවල්, අර්ථවත් දේවල්, ප්‍රයෝජනවත් දේවල් කතා කරන්නට පුරුදු වෙන එක ඊට වැදගත් කුසලයක් බවට පත් වෙනවා. එනිසා මෙහි තේරුම් ගන්නට ඕනේ විරමණය විතරක් නෙමෙයි එහෙම නැත්නම් වැලකී සිටීම විතරක් නෙවෙයි එහි යෙදීමත් අවශ්‍යයි යුංජති බුද්ධ ශාසනය කියන මේ කාරණය හොඳට තේරුම් ගන්නට ඕනේ සමහර අය හිතාගෙන ඉන්නවා බොරු නොකියා හිටියාම හරි කේලම් නොකිය සිටියාම හරි පරුස වචන නොකිය සිටියාම හරි හිස් වචන නොකියා සිටියාම හරි කියලා. ඒක ඇත්තටම හොඳයි. ඊටත් වඩා වටිනවා බොරු කියන්නේ නැතුව සත්‍ය වචන කතා කරන්නත් පුරුදු වෙන එක. කේලම් කියන්නේ නැතුව ඔවුනොවුන් අතර සාමයේ සමගිය ඇති වෙන වචන කතා කරන්න පුරුදු වෙන එක. රළුබස් කතා කරන්න නැතුව ඔවුනොවුන්ගේ සිත් පිනවන ආකාරයට මිහිරිබස් කතා කරන්නට පුරුදු වෙන එක ඊටාම වැදගත්. ඒ වගේම වැඩක් නැති දේවල් කතා නොකර ඉන්නවා වගේම වැඩක් ඇති දේවල් කතා කරන්නට පුරුදු වෙන එක ඊටාම වැදගත්. ඒ විදිහට අපේ කුසලතා වර්ධනය කරගන්නට ඕනේ. වචනය පිළිබඳව තමන් පරීක්ෂා කර බලනකොට තමන්ට වැටහෙනවා නම් මගේ වචනේහි දැන් ප්‍රාගුණ්‍යයක් තිබෙනවා පෙරට වඩා. මගේ වචනේ දැන් මම ප්‍රගුණ කරලා තිබෙනවා ඊටාම හොඳට කියන එක ඒක ඊටාම හොඳ තත්වයක් තමන් පිළිබඳව පරීක්ෂා කර බලනකොට එහෙම නිගමනයකට එළඹෙන්නට බැයි නම් බුද්ධිමත්ව අප්‍රමාදීව තමන්ම තේරුම් ගන්න මම තව දුර්වලත්වයකින් පසු වෙන්නේ වචනේ පිළිබඳව එනිසා මම වචනේහි ප්‍රගුණේකු බවට ප්‍රාගුණ්‍යයක් ඇත්තෙකු බවට පත් වෙන්නට ඕනේ කියන කාරණය තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ වචනේ පිළිබඳව කල්පනා කර බලනකොට තමන්ගේ කුසලතාව ප්‍රාගුණ්‍ය වර්ධනය කරගන්න හැටි. ඊට වඩා තවත් අපිට වැදගත්ම සාධකයක් බවට පත් වෙන්නේ තමන්ගේ චිත්තසංතානයන් පිළිබඳව වර්ධනය කල්පනා කරන කොටයි. සිටිවිලි පිළිබඳව කල්පනා කරන කොටයි. සිටිවිලි තමයි ඊටාම ප්‍රබල දේ බවට පත් වෙන්නේ කායික හා වාචසික ක්‍රියාදාමයන් විශේෂිත. ඒ නිසා අපේ සිටිවිලි පරීක්ෂා කර බලා අපි හැකි හැම උත්සාහයක්ම දරන්න ඕනේ යහපත් සිටිවිලි වර්ධනය කර ගන්නට. අයහපත් සිටිවිලි යටපත් කර ගන්නට. යහපත් සිටිවිලි වර්ධනය කර ගන්නකොට අයහපත් සිටිවිලි යටපත් වී යනකොට තමන් ඊටා හොඳ සිටිවිලි ඇති විශිෂ්ට පුද්ගලයෙකු බවට පත් වෙනවා. මේක ඊටාම අපහසු කාරණයක් වුවත් මේ පිළිබඳව අපි ඊටා හොඳින් කල්පනා කර බලා කටයුතු කරන්නට අවශ්‍යයි. අපේ සිතිවිලි වහවහ වෙනස් වෙන සුළුයි. ඒ නිසා දැන් හොඳ සිතිවිල්ලක පසු වෙන තැනැත්තා තව ස්වල්ප මොහොතකින් ඊටා නරක සිතිවිල්ලකට පිවිසෙන්නට පුළුවන්කම තිබෙනවා. මා මුලින් සඳහන් කළේ ඒකයි මේ හැම අවස්ථාවක් පිළිබඳවම ඊටාම හොඳින් සෝදිසියෙන් ඒකට බුදුදහමේ පාවිච්චි කරන වචනය වන්නේ යෝනිසෝ මනසිකාරයෙන් පසු වෙනවා නම් අපිට ඊටාම ලෙහෙසියෙන් පුළුවන් සිටිවිලි පාලනය කරගෙන අපේ හොඳ සිටිවිලි නරක සිටිවිලි වලට යටපත් වෙන්න දෙන්නේ නැතුව මනමින් ආරක්ෂා කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් හොඳ සිටිවිලි පවත්වා ගැනීම බුදුරජාණන් වහන්සේ මේක අභ්‍යාසයක් හැටියට දේශනා කළා විතක්ක සංතාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තමන්ගේ සිටිවිලි පාලනය කරගන්න ක්‍රමවේද පහක් දේශනා කරලා තිබෙනවා. ඇතැම් විට අපි කොච්චර සිටිවිලි පාලනය කරන්න උත්සාහ ගත්තත් අපි අසාර්ථක බවට පත් පුළුවන්. අපේ අසාර්ථකත්වයේ ඔස්සේ අපි ඒ පිළිබඳව මන්දගාමී බවක් ඇති කරගන්නේ නැතුව යලි යලිත් යලි යලිත් සිතමින් මේ සිටිවිලි පාලනය කර ගැනීම සිද්ධ කළ යුතුයි. එවිට තමයි අපි පිළිවෙතින් පෙළ ගැසෙන පුද්ගලයන් බවට පරිවර්තනය වෙන්නේ. අපි මෙහෙම කල්පනා කරන්නට බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දීලා තිබෙනවා. අපේ සිතේ නරක සිතිවිල්ලක් පහළ වුණාම උන්වහන්සේ දේශනා කරනවා මෙහි ආදීනව තේරුම් ගන්නට උත්සාහ කරන්නටයි කියලා. දැන් අපේ සිතේ තරහක් පහළ වුණා නම් මේ පහළ වෙච්ච තරහ අපි තේරුම් ගන්නට ඕන ඉස්සරලාම. තරහ පහළ වුණ ගමන්ම Taman දැනගන්නට ඕනේ මගේ සිතේ දැන් තරහක් පහළ වෙලා තිබෙන්නේ කියන කාරණේ. ඒ සිතිවිල්ල අවබෝධ කරගන්න ඕනේ ඉස්සල්ලා. සිතිවිල්ල අවබෝධ කරගන්නේ නැත්නම් ඉන් පසුව ක්‍රියාත්මක වෙන්නේ අර පවත්නා පුද්ගලයා නෙමෙයි අර සිතිවිල්ලට අනුවයි අපි ක්‍රියාව ක්‍රියාදාමෙහි යෙදෙන්නේ. එනිසා අපේ සිතේ තරහක් පහළ වුණා නම් අපි අවබෝධ කරගත්තා නම් නෑ මම දැන් හොඳ තත්වයක පසු වෙන තැනැත්තෙක් නෙවෙයි දැන් මම තරහින් පසු වෙන තැනැත්තෙක් එනිසා මා දැන් යමක් කිරීමට සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. යමක් කීමට සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. දැන් මගේ සිතේ පැන නැගී තිබෙන්නේ මට අයහපත ගෙන දෙන්නා වූ නපුරු සිටිවිල්ලක්. ඒ නිසා මම දැන් කතා කරන්න යෝග්‍ය නැහැ. යම් කිසි ක්‍රියාවක යෙදෙන්න යෝග්‍ය නැහැ. මේ පහළ වුණ සිටිවිල්ල උපසමණය වෙන තෙක් සංසිඳන තෙක් මම මේ පාලනය කරගෙන යහපත් චරිතයකින් යුක්තව සිටින්නට ඕනේ කායික වාචසික ක්‍රියාවෙහි යෙදෙන්නට පෙර කියලා කල්පනා කරන්නට ඕනේ ආදීනව උපපරික්කිතබ්බෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පහළ වුණ සිටිවිල්ලෙහි ආදීනව තේරුම් ගන්නට අවශ්‍යයි අපේ සිතේ පහළ වෙන සිටිවිල්ල තුලින් අපි ක්‍රියාත්මක වුණොත් තමන් දැනගන්නට ඕන තමන්ට ඒකෙන් කොච්චර අනතුරක් වෙනවද කියලා තමන්ට ඒක කොච්චර අහිත පිණිස පවතීද කියලා තමන්ගේ කීර්ති නාමයට කොච්චර ඒක අහිත පිනිස පවතීද අනර්ථයේ පිනිස පවතීද කියලා තේරුම් ගන්නට අවශ්‍යයි. එසේ තේරුම් ගන්න තැනැත්තාට පුළුවන් අර පහළ වුණ චෛතසිකය ඒ විදිහටම කායික වාචසික ක්‍රියාවකින් පිටට එන්නට දෙන්නේ නැතුව පාලනය කරගන්න. අපි අපේ සිතේ පහළ වෙන අනේක විද වූ චෛතසික ධර්මයන් පිටට අරගෙන යන්නේ කායික හා වාචසික ක්‍රියාපිළිවෙත තුලිනුයි. ක්‍රියාදාමයේ තුලිනුයි. නැත්තම් කායික කයිනුයි වචනේනුයි තමයි අපි අපේ සිතේ පහළ වෙන හොඳ සහ නරක සිතිවිලි එළියට දාන්නේ. ඒ නිසා අපේ සිතේ නරක සිතිවිල්ලක් පහළ වුණාම ප්‍රථමයෙන්ම අපි එහි ආදීනව වටහා ගන්නවා නම් ආදීනව කිව්වේ නරක විපාක. මගේ මේ සිතිවිල්ලෙහි පහළ වුණ මගේ සිතේ පහළ වුණ මේ නරක සිතිවිල්ල මම ක්‍රියාවට යෙදෙව්වොත් මට කොච්චර ඒකෙන් අනතුරක් සිද්ධ වෙනවද මට කොච්චර ඒක අහිත පිනිස පවතිනවද මේකෙන් මම කොච්චර අපහසුතාවකට පසුව පත් වෙනවද කියන මෙන්න මේ කාරණේ අපි තේරුම් ගත්තොත් ආදීනව කියලා කියන්නේ ඒකයි නරක විපාක ඒක තේරුම් ගන්න උත්සාහ කළොත් අර සිතේ පහළ වුණ නරක සිටිවිල්ල ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඩුවන්නට පටන් ගන්නවා. එවිට ඔහු හොඳ දැනුවත් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒ සිටිවිල්ල පිළිබඳව. එවිට ඔහුට හිතෙන්නේ නැහැ තමන් ඒ සිටිවිල්ල ක්‍රියාවට නැගිය යුතුයි කියලා. ඔහු අර පහළ වුණ නරක සිටිවිල්ල තමා ආදීනව දකිමින් තමා තුළම නිවීනව යන්නට, සැඟවී යන්නට, තමා තුලින් ඉවත්ව යන්නට අවස්ථාව සලසනවා. එනිසා ඕනෑම කෙනෙකුට මේ කාරණය සිද්ධ වෙන්නට පුළුවන්. අපි කොච්චර යහපත් ක්‍රියාදාම වල යෙදී සිටියත් කොතරම් පින් දහම්හි අපි නිරතව සිටියත් කොතරම් දාන සීල භාවනාදීහි නිරතව සිටියත් නරක නපුරු සිටිවිලි අපේ සිතට ඊතාක්ෂණයකින් පත් වෙන්නට පුළුවන් කියන මේ අදහස අපි ඇති කරගෙන තියෙන්නට අවශ්‍යයි. ඒ බඳු එක්කෙනා নিরතුරුවම බලාපොරොත්තුව සිටිනවා මම මගේ සිතේ නරක නපුරු සිතුවිල්ලක් පහළ වුණොත් එවිට කායිකව වාචසිකව මා ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මම ඒ ආවේගය පාලනය කරගන්න ඕනේයි කියන සිතිවිල්ල එයා තුල ගොඩ නැගිනවා. එතකොට එයා දන්නවා තමාගේ සිතේ පහළ වුනේ නපුරු සිතිවිල්ලක්. එනිසා මා මේ පාලනය කරගන්න ඕනේ කියන එක ඔහු දන්නවා. එතකොට ඒ පාලනය කරගන්න අවශ්‍ය ක්‍රමවේදය තමයි බුදුරජාණන් වහන්සේ විතක්ක సంతාන සූත්‍රයේදී දේශනා කර වදාළේ. ඒ කරුණු පිළිබඳ ගැඹුරු විග්‍රහයක් කරන්නට මේ අවස්ථාව නෙවෙයි හැම කෙනෙකුටම තමාගේ ආවේග පාලනය කරගන්න අවශ්‍ය නම් ඊටාම වැදගත්ම සූත්‍රයක් විතක්ක సంతාන සූත්‍රය ඒ ළඟම තිබෙන සූත්‍රයක් දේදා විතක්ක සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තිබෙන මේ සූත්‍ර දෙකේ සිටිවිලි පාලනය කරගෙන යහපත් වූ සිටිවිලි ගොඩනගාගෙන පිළිවෙතින් පෙළ ගැසෙන්නට පුළුවන් ආකාරය ඊටාම හොඳින් දේශනා කරලා තිබෙනවා. ඒ එකක් තමයි මා සඳහන් කළේ ආදීනවෝ උපපරිචිතබ්බෝ. ඒ කියන්නේ තමාගේ සිතේ පහළ වුණ සිටිවිල්ලෙහි ආදීනව තේරුම් අරගන්නට ඕනේ. නරක විපාක තේරුම් අරගන්නට ඕනේ. ඊළඟට සම්හා නිමිත්තා අඤ්ඤන් නිමිත්තං උපපරිචිතබ්බෝ. පහළ වුණ සිටිවිල්ලට පරිබාහිර වෙනත් දෙයක් ගැන හිතන්නට අවශ්‍යයි. දැන් අපි අපේ සිතේ පහළ වුණ සිටිවිල්ල පිළිබඳවම කල්පනා කර කර ඉන්නට ගියොත් ඒ පිළිබඳවම හිතන්නට ගියොත් ඊට පස්සේ අපිත් එක්ක එන්නේ ඒකටම අදාළ දේවල්. අපි කා ගැන හරි අපේ සිතේ වෛරයක් ගොඩ නැගුණොත් එහෙම අපි ඒ පිළිබඳවම හිතන්න ගියොත් එහෙම ඒ වෛරය බද්ධ වෛරයක් බවට පත් වෙන දේවල් තමයි අපේ සිතේ ගොඩ නැගෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පහළ වුණ සිටිවිල්ල පිළිබඳවම නරක සිටිවිල්ල පිළිබඳවම හිත හිතා ඉන්නට ගියොත් ඒකට අදාළ දේවල් තමයි Tamanට ගොඩනැගෙන්නේ. ඒ නිසා ඒ පහළ වුණ සිටිවිල්ලට පරිබාහිර වෙනත් හොඳ දෙයක් හිතන්නට පුරුදු වෙන්න. එවිට පුළුවන් අර පහළ වුණ නරක සිටිවිල්ල ඉවත් කරගෙන යහපත් සිටිවිලි ගොඩනගා ගන්නට. යමක් අපි නිතර මෙනෙහි කරන්නට පටන් ගත්තොත් තස්ස චිත්තං නැති හෝති. ඒකම සිත නැබුරු වෙනවා. යමක් ගැන හිතන්නට ගියොත් එහෙම හිත නැබුරු වෙන්නේ ඒක තමයි. ඒ නිසා පහළ වුණේ द्वේෂයක්ද, කෝපයක්ද, වෛරයක්ද, මාන්නයක්ද, ඊර්ෂ්‍යාවක්ද, ප්‍රමාදයක්ද ඒ පිළිබඳවම කල්පනා කරන්න පටන් ගත්තොත්, සිතන්න පටන් ගත්තොත් අපිට සිද්ධ වෙන්නේ ඒ දේම තව තවත් වර්ධනය කරගන්න එකයි. ඒ නිසා සිතිවිලි පාලනය කරගන්නවා කියන එක ඊටාම සිහි කල්පනාවෙන් කරන්නට ඕනේ දෙවෙනි ක්‍රමයක් ඇටියට බුදුරජාණන් වහන්සේ තවත් ක්‍රමයක් ඇටියට දේශනා කරන්නේ පහළ වුණ සිටිවිල්ලට පරිබාහිර වෙනත් දෙයක් ගැන කල්පනා කරන්නටයි ඊළඟට තවත් දෙයක් උන්වහන්සේ මේ සූත්‍රයේ සඳහන් කරනවා අසති අමනසිකාර ඒ කියන්නේ පහළ වුණ සිටිවිල්ල පිළිබඳව නැවත නැවත මෙනෙහි නොකර ඉන්න ඒක අමතක කරලා දාන්න අසති අමනසිකාර කියන්නේ ඒකයි සමහර අය හිතනවා සමහර දේවල් අමතක කරන්න බෑ මතක් වෙනවයි කියලා. මතක් වෙන්නේ අපි මතක් කරන නිසා. මේක අපි ඒ ක්‍රියාවෙහි නිරත වෙලා සිටින නිසායි ඒ කාර්ය සිද්ධ වෙන්නේ. නැතුව නොසිතා යමක් සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයක්ම සිතමින් තමයි අපි ක්‍රියාවට නගන්නේ. ඒ නිසා මතක් වෙනව නෙමෙයි අපි ඒක මතක් කරනවා. මතක් නොකර සිටීමට අපිට පුළුවන් නම් ඒ අර නරක නපුරු සිටිවිල්ලෙන් ගැළවි පිරිසිදු සිටිවිල්ලක් අපිට ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අසති අමනසිකාරය කියලා කියන්නේ පහළ වුණ සිටිවිල්ල ගැන සිත සිතා සිටින් නැතුව ඒක අමතක කරලා දාන්න දරන වෑයමට තමයි අසති අමනසිකාර කියලා කියන්නේ. මේක සිත පාලනය කරගන්න ඊටාම වැදගත් තවත් එක් පියවරක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ එක එක එක එක පියවරවල් අනුගමනය කරලා බලන්න. ආදීනව කල්පනා කරන්න පහළ වුණ සිටිවිල්ලෙහි ඊළඟට පහළ වුණ සිටිවිල්ලට පරිබාහිර වෙනත් දෙයක් ගැන හිතලා බලන්න ඊළඟට ඒ පිළිබඳව මෙනෙහි නොකර ඉන්න අසති අමනසිකාර මේ මේ හැම අභ්‍යාසයකම අපිට යෙදෙන්නට පුළුවන් සමහර විට කෙනෙකුට මේ එකකින් Tamange සිතේ පහළ වුණු නපුරු සිටිවිල්ල පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ කවර හෝ ක්‍රමයකින් Tamante ඒ කාර්ය සිද්ධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පහළ වුණ සිටිවිල්ලෙහි මුල් අවස්ථාව පිළිබඳව කල්පනා කරන්නට. ඒ කියන්නේ මේ පහළ වුණ දේ සමහර විට ඊටාම කුඩාවට පහළ වෙලා තියෙන තමන්ගේ සිතේ. නමුත් ඒ පිළිබඳව තමන් කල්පනා කර කර ඒ පිළිබඳව සිත සිතා ඒක විශාල දෙයක් බවට තමන් පරිවර්තනය කරගෙන විශාල නිර්මාණයක් ඒ වටා ගොඩනගාගෙන තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබේ පහළ වුණ නරක නපුරු සිටිවිල්ල පිළිබඳව එහි පහළ වූ අවස්ථාව පිළිබඳව කල්පනා කරන්න එවිට ඔබට වැටහෙයි මේක ඊටාම හිස් දෙයක්. මා මේ ඇති කරගත යුතු දෙයක් නෙවෙයි ඇති කරගෙන තිබෙන්නේ. මෙය මා දුරු කරගත යුතු දෙයක් කියන කාරණය ඔබට වැටහෙවෙ. නිසා එහි මූල අවස්ථාව ත්‍රී කරලා කෙනෙකුට පුළුවන් තමන්ගේ සිතේ පහළ වුණ නරක සිතිවිලි දුරු කරගන්නටයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. සති අමනසිකාරයේ වගේම විතක්ක මූල විතර්ක මූලය කියන්නේ අර පහළ වුණ සිතිවිල්ලෙහි මුල් අවස්ථාව වටහා ගැනීම. මේ කාරණා හතර ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කියන කරුණු හතරින්ම Tamanට බැයි නම් දන්තේවි දන්තමාදාය ජීවහාය තාලං තාලුං ආහච්ච අබිනික් ගන්නෙහිහ අබිනික් පීලෙය. ඒ කියන්නේ මේ පහළ වුණ සිටිවිල්ල මර්ධනය කරන්න උත්සාහ කරන්න. මේකට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. Tamanට පහළ වුණ නරක සිටිවිල්ලට සිටිවිල්ලෙන් කායිකව වාචසිකව ප්‍රතිචාර දක්වන්න යන්න එපා මේ කියන මුලින් සඳහන් කරපු ක්‍රම අනුගමනය කරන්න එසේත් අමාරු නම් Taman තවදුරටත් වෑයම් කරන්න දන්තේවි දන්තමාදාය කියන්නේ දතින් දත තදකොට දිවෙන් තල්ල දැඩි ලෙස ස්පර්ශ කරගෙන මේ පහළ වෙච්ච සිටිවිල්ල මර්ධනය කරගන්න පීඩණයටපත් කරන්න පීඩණයටපත් කරන්න යම් වෑයමක් දරන්න එහෙම නැතුව අර පහළ වුණ සිටිවිල්ල ඒ විදිහටම කායිකව වාචසිකව ක්‍රියාවට නන්වන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විදිහට අපිට සිතිවිලි පාලනය කරගන්න ක්‍රම වේද බුදුරජාණන් වහන්සේ මේ විතක්ක సంతාන සූත්‍රයේදී දේශනා කරලා තිබෙන හැම දිනාටම කියවන්න වටින ඉතාම වැදගත් සූත්‍ර. ওই විදිහට කායික, වාචසික, මානසික දක්ෂතා, කුසලතා වර්ධනය කරගන්න තැනැත්තා මේ බුදු සසුනේහි යෙදෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. පිළිවෙතින් පෙළ ගැසෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මග අනුගමනය කරන ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ශ්‍රාවකයෙකු බවට ඔහු පත් වෙනවා. මේ කාර්යවිශේෂෙහි තමයි අපි සියලු දෙනාම පෙළ ගැසෙන්නට අවශ්‍ය වන්නේ. පිළිවෙතින් පෙළ ගැසීම යන්නට යම් ප්‍රවිෂ්ටයක් පමණයි අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්නට යෙදුනේ. ඒ සඳහා සියලු දෙනාට සිත් පහළ වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා ධර්ම ශ්‍රවණානිසංසෙන් සියලු දෙනාට උතුම් ප්‍රඥාවෝදයෙන් වේවා එම ධර්මානුශාසනාව පැවැත්වුවේ රාජකීය පඬිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ආලන්කුල්මේ පේමසිරි ස්වාමීන් වහන්සේ